පින්වත් ස්වාමීන් වහන්ස පර්යංක භාවනාව කරන සෑම විටම වාගේ මුලින් හොඳට ප්‍රකටව තිබෙන ආනාපානය ක්‍රමෙන් තුනී බවට පත්වේ. ඉන්පසු ආශ්වාස ප්‍රාශ්වාසයේ ස්පර්ශය නොදෙනියයි. නමුත් නාසිකාග්‍රයේ සමේ සුළු දැනීම් තත්වයක් තිබී එයද නොදෙනියයි. යම් ආකාරයකින් හොඳින් හුස්ම ගන්නා බව වැටහේ. පපුවේ යම් දැනීමකින් හඳුනා ගන්නවා යයි සිතේ. එය තහවුරු නැත. හොඳින් සිහිය තිබෙනවා. නමුත් යම් අක්‍රීය අකර්මණ්‍ය වරහන් ඇතුලේ මද වරහන් වහලා තත්වයක් ඇත. මේ වේලාවට ඉබේම නින්දට වැටෙනවා. මාගේ සෑම පර්යංකයකදීම එකම පාරක යන බව වැටහේ. ආනාපානය ගෙවි යනවා යයි කියන අවස්ථාව පිළිබඳ උදාහරණ සහිතව පැහැදිලි කර දෙන්නට හැකිනම් මාගේ භාවනාව පිළිබඳ වටහා ගැනීමට ඊමහත් උපකාරයක් වේ යයි සිතමි. නිතරම භාවනාව ගොස් යම් දෙයක සැපී ඉන් ඉදිරියට නොගොස් නතර වෙන්නාක් මෙන් දැනේ. ඒ සෑම අවස්ථාවකම නින්දට වැටි ඇති බව අවදි වූ විට දැනගනිමි. තෙරුවන් සරණයි. ඒ අරමුණක් දිහා බලාන ඉන්නකොට විරජ්‍යති විමුච්ඡති ඉස්ලාම නිබ්බින්දති විරජ්‍යති විමුච්ඡති කියන එක තමයි සර්වචනාංශේ යොදන තාක්ෂණික වචන. ඒක හිතන්න ලස්සන මල් චීත්‍යයක් අවුවට දාලා තිබ්බොත් ඒක විරංජනේ වෙනවා. ඒ තමයි ක්ලෝරින් දාපු හම්බෙන්නේ. ඒ නිසා ඕනම දෙයක් එක දිගට බලාගෙනකොට විරංජනේ වෙනවා. ඒ නිසා කියනවා දෙවේලේ දකින්න කුකුලාගේ කර්මලා මේ වේලේ පෙනේ සකසීම සුදු වෙලා කියලා. මේකට සාමාන්‍ය කියන්නේ කැටරක් කියලා ලෙලක් තියෙන හැට සුදු වෙනවා කියලා. ඒකට බලන දේ බොඳ වෙනවා. ඉතින් අපි දන්නවා මේ බොඳ වුණාට පස්සේ බලන දේ ආස්වාදේ නැති වෙනවා. වෙන්නේ මොකද? ඒ බලපු වස්තුවේ සීමාව බිඳිලා යනවා. ලස්සන තනීරෙන් සීමාවක් නැහැ. නිකන් බොඳ වෙලා යනවා. දිය සයන් චිත්‍රයකට වතුර ගැහුවා වගේ. මේ බොඳ වීම විරාගයේ වශයෙන්ොත් බොඳ නැතුව හරියට ඉර හොඳට තියෙනකොට පේන එකට රාගයේ වශයෙන්ොත් ගත්තොත් අපි අරමුණු මාරු කිරීමෙන් නිතරම කරන්නේ අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට රාගයෙන් රිල් වේග ගහින් අත්වින් අත්තේට පැටපෙන යනවා වගේ වෙනවා. එකම අරමුණක් දිහා බලනකොට බොඳ වීම සිද්ධ වෙනවා. ඉතින් අපේ හිත කොච්චර රාගයට කැමතිද කියනවා බොඳ වීම සතිය කැඩීමක් විදිහට සමාධිය කැඩීමක් විදිහට තමන්ගේ චෝදනාවක් විදිහට එක තැන කරකීමක් විදිහට කල්පනා කරලා හිත නින්දට වැටෙනවා. ඉතින් මෙතෙන්දි බොඳ වීම අපේක්ෂා කරලා ගිය කෙනාට මොකද වෙන්නේ කියන එක තමයි මේ කමටහන් සුද්ධ කරනවා කියන්නේ. බලාගෙනකොට භාවනා කරනම් බොඳ වෙයි. ඔය කියන්නේ රාගය වෙනකොට විරාගය එන්න පටන් ගත්තා. දැන් මේකට අනුග්‍රහ කරන්න. ඒ කියන්නේ දැන් තිබුණ සතියට වඩා මීට වැඩිය පත්සුපතිට්ඨිත සතියක්, වේපුල්ල සතියක් අඛණ්ඩ සතියක් ඕනේ බොඳ වෙද්දිත් මේක ඉදිරියට ගෙනියන්න. ඉතින් ඒක පෞද්ගලික තීන්දුවක්. අපේ හිතේ වෙනකොට විරාගය වෙනකොට ආය රාගයට දාන්න නැත්නම් නින්දට දාන්න නැත්නම් ආයෙ මුස්ප ගන්නවා. ඒ වගේ වැඩ හරියට යෝගාවචරයේදී වෙනවා. හැබැයි එකකින්වත් අකුසල් වෙන්නේ නැහැ. ඒකෙන් පේනවා අපි සත්‍යයට කොච්චර බයද සත්‍යයට කොච්චර තරහද කියලා. ඒක නිසා බුදුජානනාංශිකේ ක්‍රමේ තමයි කාමයේ දුරු කිරීමට කාමය කියන්නේ විවිධ අරමුණට පැන පැන යන එක එකම අරමුණ දිහා බොහෝ වෙලා බලන ඉන්න එපා වෙනවා. ඒ නිසා අපි අරමුණු මාරු කරනවා, ඉරියව්ව මාරු කරනවා, ආයතන මාරු කරනවා. ඒ තමයි පොහසත් වෙනවා කියන්නේ. ගීගයකට ගියාම රූප වැක්කිරෙන රූප වාහිනී. ශබ්ද වැක්කිරෙන ශබ්ද වාහිනී. ඊට පස්සේ ගන්ධ જાති කාශ්මීරයෙන් රෝම දේශයෙන් ගෙනල්ලා විවිධ ගන්ධ සුවඳ රස දවසට තුන් සැරයක් කැවිල්ලනවා. ඇඳ පුටු කොට මෙට්ට විවිධාකාරයි. හිතට එන වල්බూరు අදහස් සීමාවක් නැති අපි නෝ පොසත් කියනවා. ඒ වෙනුවට එකම අරමුණක් වැඩි වෙලාවක් බලහිටියොත් මේක තමයි ක්‍රමේ. ඒකට තාක්ෂණික වචන තමයි නිබ්බින්දති නිබ්බින්දම් විරජ්‍යති විරජ්‍යම් විමුච්ඡති විමුත්තං විමුක්තമിതി ඥානං හෝති මෙතන මේ විරාගය එනකොට විරාගයට යටිහිතේ පවතින ද්වේෂයක් මෙතන තියෙනවා. ඒක තමයි සංසාරය කියන්නේ. ඒක තමයි භවය කියන්නේ. ඒක තමයි මායя කියන්නේ. ඒක තමයි කෙලස් කියන්නේ. ඒක තමයි අපි දුකට බැඳෙන්නේ. දෙමන් සම්දිට එනකොට අපි හැමදාම සංසාර පැත්තට දානවා. ඒකට එක උත්තරයි තියෙන්නේ මේකට ලෑස්තිලා යන්න භාවනා කරනකොට මේ බොඳ වීම කියලා කියන්නේ විරාගයේ පහළ වීමක් නිද්දට වැටෙන්න දෙන්නත් එපා අයියේ හුස්ම ගන්න යන්නත් එපා. මම මේක දිගේ ඉදිරියට යන්න ඕනේ කියලා ගියොත් ඒ తত্ত্বය අකාලිකයි. සම්‍යක් දෘෂ්ටි එන දවසේ එහෙමම තේරෙනවා. ආයේ කල්යාමක් නෑ මේ ප්‍රතිපදාවක් නෑ ඊතම. ඒ චිත්තක්ෂණය මේ ලැහැතිලා ගියොත් එහෙමයි. දැහැතිලා ගියේ නැත්නම් ලක්ෂ වාරයක් බල්ලා කටපයින් වගේ කටකටස් කටකටස් කටකටස් දාලා පයින්. ඒක හුඟක් වෙලාට බෞද්ධයට වෙනවා. අබෞද්ධයන් නම් වුණොත් ඕක දැනගත්තොත් කිව්වොත් පණින්න තියෙන ඉඩක් තියෙනවා. බෞද්ධයට වෙලා තියෙන්නේ අර විරාග වෙනකොට නිරෝධයටපත් වෙනකොට ආය රසවත් තැන්න ගෙනත් දාන ඉතින් අන්න ඒකට සූදානම් වෙලා යෑම සඳහා භාවනාවනේ වැදගත් වෙන්නේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප කියන දෙක විතරයි.